මගේ පුද්ගලික ජීවිතයේ යම්කිසි සිද්ධියක් මට මතක් වෙනවා මේ ගාතාව කියවනකොට. පුංචි කාලේ මට මතකයි මට අවුරුදු 15ක් විතර තියෙනකොට වාඩි වෙලා මමත් මගේ ගුරුවරයාත් සාකච්ඡා කළා මේ දාණය පිළිබඳව දාණය ගැන අපි සාකච්ඡා කරනකොට සත්පුරුෂ දාන අසත්පුරුෂ දාන නිගණ්ඨනාත පුත්‍ර දාන කියලා নানা ප්‍රකාර දාන ගැන සාකච්ඡා කරනකොට ගුරුතුමා ඇහුවා පුතාට මොනවද මේ දාන්නේ ගැන ගැඹුරෙන් තේරෙන්නේ පුතාට තේරෙන යමක් තිබුණොත් කියන්න ගොඩාක් වෙලා මම සාකච්ඡා කළා පුතාට අවස්ථාවක් දෙනවා කියලා. එතකොට කිව්වා මේ ලෝකේ දානේ දෙන එක නෙමෙයි ප්‍රශ්නේ දානේ නොදෙන වෙලාව හොයන එකයි ප්‍රශ්නේ කියලා. ඒකට ගුරුවරයා ඇහුවා ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා. එතකොට මම විස්තර කළා මේ ලෝකේ අපි සෑම තප්පරයක් දාන්නෙම දන් දෙනවා. මේ ලෝකේ දන් නොදෙන වෙලාවක් නැහැ. ඒ තරම් අපි මේ ලෝකේ විශාල දාන දෙනවා. අපි දැනගෙන දෙන්නේ නැති නිසා ඒකේ ආනිසංස අඩුයි. දානයේ යථාර්ථය නොදැනුවත් දෙන නිසා දානයේ ප්‍රතිඵල අඩුයි කියලා කිව්වම එයා කිව්වා ඒකේ විස්තරය මට කියන්න මං ආන්න කැමතියි කියලා. භාග්‍යතුන් වහන්සේත් එදා ඒ අපේ සාකච්ඡාවට අනුව මේ ගාථා රත්නේ දේශනා කළා සියලුම දෙවියන්ට මිනිසුන්ට මේ ගාථා රත්නයේ කුදුල් තුලින් තථාගතයන් වහන්සේ දේශනා කරන කාරණාව මා ගැඹුරු කාරණාවක් මේක තුල තිබුණ ඒ ධර්මතාවය මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීමේ හැකියාව කමඨාන මේ හැම දෙයක්ම විග්‍රහ කරලා බලනකොට අපගේ ජීවිත කාලය මදි මේ ගාථා රත්නය විස්තර කරන්න. මාගේ ගුරුතුමාට මං කියා සිටියා ගුරුතුමනි මෙච්චර වෙලා කතා කරපේක මම බොහොම ශ්‍රද්ධාවෙන් ආගෙන හිටියා. ඒ සවන් දීම දානයක්. මං එක වචනයක්වත් විරුද්ධව කතා කළේ නැහැ. ඒ කීකරුකම දානයක්. නැවත ගුරුවරයා මගෙන් ප්‍රශ්නයක් අහලා මං උත්තර නොදුන්නොත් මේක සීයෙන් ආගෙන හිටියේ නෑ. උවමනාවෙන් සවන් දුන්නේ කියලා ගුරුවරයා කලඹෙනවා. එහෙනම් ගුරුවරයා නොකලඹන පිණිස මම මේ සෑම කාරණාවක්ම මතක තියාගෙන හිටියා. උත්තර දීලා ගුරුවරයාගේ සිත සන්තෝෂ කරන්න. ගුරුවරයා යම් කිසි දෙයක් කියනවා නම් ඒකේ විශාල අර්ථයක් තියෙන්න ඕනේ. එහෙනම් ඒ දේ මොනම කාරණාව වුණත් මං ඒ දේ ප්‍රත්‍යක්ෂ කරගන්නවා අවබෝධ කරගන්නවා කියන ඒ අවශ්‍යතාවය මන් තුළ තිබුණා. ඒ අවශ්‍යතාවයෙන් මං ඒ දේ ආගෙන හිටියා. ගුරුවරයාගේ ඒ ඉගැන්වීම අපතේ නොයවුන පිණිස ඒක දානයක්. නැත්තම් සමහර ගුරුවරු කියනවා මෙච්චර උගන්වලා කිසිම ලකුණක් ගත්තේ නැහැ. බලන්න මේ දරුවෝ කිසිම වැඩක් නැහැ මගේ කාලයේ ශ්‍රමය අපරාධ කියලා. එහෙනම් ගුරුවරයාගේ කාලයේ ශ්‍රමය වටිනාකමින් යුක්ත කරවන්න. ඒ ගුරුවරයාගේ කාලයේ ශ්‍රමය අගය කරන්න එයාගේ කාලේ මාංශිය අපතේ නොයන්න මම වේස වුණා මාංශි වුණා මේක මතක තියාගෙන මේකෙන් වැඩක් ගන්න මේ හැම එකක්ම දාණය එහෙනම් අපි මේ ලෝකේ පාර යනකොට පාර මැද යන්නේ නැහැ වහන යන්න ඕනේ එහෙනම් පාරෙන් අයිනෙන් යනවා කියලා කියන්නේ එයා දානයක් දෙනවා අනිත් අයට පාර ඉඩ දීලා ඉන්සාවකින් තොරව පාර පුරා ගියාම මේ ලෝකයේ මිනිස්සු කොනතරම් අපහසුතාවයටපත් වෙනවද එහෙනම් එකත් පසක ගියාම මේ ලෝකයේ ඕනම කෙනෙකුට ඒ පාරෙන් යන්න පුළුවන්. එහෙනම් මේවා දහන. එහෙනම් යම්කිසි තැනකින් යනකොට කකුල් අඩි ගගා යනවනම් ඒ සද්ද නිසා ඒගොල්ලන්ගේ අවධානම මේ පැත්තට ඇරෙනවා. සාකච්ඡාවට බාධාවක් වෙනවා. එහෙනම් ඉමින් ගමන, සාන්ත ගමන, එකත් පසකව ගමන, සංවර ගමන, සීලානුරූපී ගමන, සත්පුරුෂ ගමන කියලා මේ ඇවිදින්න ගමන් මාර්ගම 31ක් තියෙනවා. নানা ප්‍රකාර විදියට ඇවිදින්න පුළුවන්. එහෙනම් සත්පුරුෂයෙක් ඇවිදින මා ගමන, ඍෂිවරයෙක් ඇවිදින විදිය, තාපසයෙක් ඇවිදින විදිය, මුනිවරයෙක් ඇවිදින විදිය, ඒ වගේම ආර්ය ශ්‍රාවකයෙක් ඇවිදින විදිය, අපි මේ ලෝකේ ජීවත් වෙනකොට විනයානුකූලව ඇවිදින විදිය එනනම් මේ ඇවිදින්නෙන් පවා මිනිසුන්ට දුක් ඇති වෙන්න පුළුවන් වේදනා ඇති වෙන්න පුළුවන් ඒගොල්ලන්ට নানা ප්‍රකාර පීඩන ඇති වෙන්න පුළුවන් මේ දේවල් ගැන ඉතලා කල්පනා කරලා ඒ මිනිසුන්ගේ සිතට යම්කිසි පීඩනයක් ඇති නොවන විදිහට ඇවිදිනවා නම් අන්න මේ ඇවිදීමක් දානයක්. ඒත් ඒගොල්ලන්ට নানা ප්‍රකාර සිතිවිලි ආවේ නැහැ. කම්පණයටපත් උන්නේ නැහැ. ඒගොල්ලන්ගේ අවධානම වෙනස් කළේ නැහැ. මේවා ඔක්කොම දාන. කතා කරනකොට ඒ වචන තුලින් වැඩිහිටියාට ගරුත්වය ඇතුව කතා කරනවා නම් ඒක දානයක්. අපි කතා කරනකොට සංවරව කතා කරනවා නම් ඒක දානයක්. අපි කතා කරනකොට කීකරුව කතා කරනවා නම් ඒක දහනයක්. අපේ කතාව තුළින් කිසිම කෙනෙකුට නියෝගයක් නැත්තම් ඒක දහනයක්. අපි කතා කරනකොට අපේ වචන වලින් ඉතරි දෙන්නේ නැත්තම් ඒක දහනයක්. ඇයි අපි කතා කරනකොට අකීකරුකම පේනකොට එයා කැළඹෙනවා. එයා විශාල වශයෙන් කම්පණයටපත් වෙනවා. අකමැත්තක් ඇති වෙනවා. රුධිර පීඩනය වැඩි වෙනවා. එයා මානසික විකෘති වෙනවා. එනනම් මේ විකෘති භාවය මේ නොසන්සුන් භාවය ඇතිකලේ අපේ වචන නේද? එහෙනම් ඒ වදින් නාදාන එයාගේ මානසිකත්වය මං උදුරගත්තා. එයාගේ සංසුන් භාවය මං උදුරගත්තා. එයාගේ මනසේ තිබිච්ච ශාන්තිය මං පැහැරගත්තා. එයා දැන් අසංවර වෙච්ච උම්මත්තක කෙනෙක් බවට පත් කළා. එහෙනම් මගේ වචනය මොනතරම් ඒ ඒ පුද්ගලයාගේ ජීවිතයට අහනි කරලද අදින්නා දාන එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ අපි සංවරව කතා කරන්න ඕනේ සීලානුරූපීව කතා කරන්න ඕනේ ධර්මකාරණා කතා කරන්න ඕනේ කීකරුව කතා කරන්න ඕනේ යටාත්පාත්ව කතා කරන්න ඕනේ වචනවල වැරදි තියෙන්න බෑ බලාපොරොත්තු තියෙන්න බෑ පරිගැනීම් තියෙන්න බෑ. මුලාවල් තියෙන්න බෑ. එහෙනම් මේ කතා කිරීමට තියෙන නීති රීති ටික බැලුවාම ත්‍රිවේදයේ තුල විශාල පරිච්ඡේදයක් තියෙනවා මේ කතාව පිළිබඳව. කතා කරන්නට කලින් එයාට කාරණා හයක් ගැන හිතන්න තියෙනවා. ඒ පුද්ගලයාගේ සිතට කිසිම හානියක් වෙන්න බෑ. ඒ පුද්ගලයාට කිසිම කැළඹිල්ලක් ඇති වෙන්න බෑ. එයාට වේදනාවක් දැනෙන්න බෑ. අමනාපයක් ඇති වෙන්න බෑ. ඒ කතාව තුළින් මම ලාභ සත්කාර ලබන්න බෑ. මාගේ ಗುಣ වර්ණනා කරන්න බෑ. ඒ මිනිසුන්ට කවදාවත් කිසිම දෙයකින් අකටයුත්තක් අවඩක් සිදුවෙන්න බෑ. එහෙනම් මේ කාරණා කල්පනා කරලා වචනයක් හදනකොට ඒ පුද්ගලයා මොනතරම් වේසෙනවද වචනයක් හදාගන්න බැරුව. එහෙනම් මේ විදියට එයා වචනයක් හදලා ඒ වචනේ ලෝකෝත්තර ස්වභාවයකින් බොහොම සාන්තියෙන් එයා කතා කරනකොට අර මිනිස්යාගේ සිත සම්පූර්ණයෙන්ම ප්‍රීතියෙන් පිරෙනවා. කොච්චරනම් නිවිච්ච වචනයක්ද කාන්ති පාරමිතාව මේ වචනෙන් පේනවා. එයා කතා කරනකොට ඉතරි දෙන්න නැතුව පරිස්සම් වෙනවා. කැළඹෙන්න දෙන්න නැතුව පරිස්සම් වෙනවා. අමනාපකම් වෙන්න නොදී පරිස්සම් වෙනවා. එයාගේ සතුට සාමයේ ප්‍රීතියට ආනි නොවන විදිහට කතා කරනවා. බලාපොරොත්තු මොකවත් නැතුව කතා කරනවා. ද්වේෂය අටගන්න නොදී වගකීමක් ඇතුව කතා කරනවා. එහෙනම් අපේ ජීවිතවල අපි මේ දාහන මොකවත් දීලා නැහැ. අපේ ජීවිත කාලය පුරාම අපි දන් දෙන්න දන්නේ එහෙනම් මේ ලෝකේ අපි දෙන්නේ දාන ආයතන අයෙන් නේද? එහෙනම් මේ අතින් දෙන මේ දාණය ගැන විතරයි අපි දන්නේ. අපි හතින් යම් කිසි දෙයක් අරගෙන හොතලා දුන්නාම අන්න දානං කියලා අපි කියනවා. එහෙනම් මේ ඇස කන දිව නාසය සම කියන මේ ආයතන පහෙන් දෙන්න තියෙන දාන ගැන බැලුවාම මේ ලෝකේ අපට විශාල දානයක් දෙන්න පුළුවන්. ඒ දාහණය කොච්චර වටිනවද කියලා බැලුවොත් මේ ලෝකේ කිසිම දානයක් මේ දාහණයට සමාන කරන්න බෑ. එහෙනම් අපි මේ ලෝකේ සෑම මොහොතෙම දන් දෙනවා. සෑම මොහොතෙම අපි දානපතියෙක් වෙනවා. මේ දානවල ස්වභාවයන් දෙකක් පවතිනවා. ඒක තමයි සත්පුරුෂ දාණය, අසත්පුරුෂ දාණය කියලා. මොකද්ද මේ අසත්පුරුෂ දාණය අපි කෙනෙකුට සැරෙන් කතා කළාම එයාට අපි දානයක් දෙනවා වෛර දාණය තව කෙනෙකුට ක්‍රෝධයෙන් කතා කළාම අපි යාට ක්‍රෝධය පූජා කරනවා තව කෙනෙකුට නින්දාවෙන් කතා කළාම එයාට නින්දාව පූජා කරනවා මිනිස්සු කැළඹෙන්න කතා කරුවාම අන්න කැළඹිල්ල පූජා කරනවා මිනිස්සු අතර තියෙන සමගිය නැති කතා කළාම අන්න අසමගිය පූජා කරනවා මේවත් දාන අපගේ ජීවිත කාලෙම අපි දන් දෙනවා. හැබැයි අපට වෙලා තින්නේ සත්පුරුෂ දාණය අඩුවෙන් දීලා අසත්පුරුෂ දාණය වැඩියෙන් දීලා. එහෙනම් මේ අසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අයෙන් දන් දෙන්නේ කොහොමද කියන එකයි අපි ඉගෙන ගන්න යද. එහෙනම් ආර්ය ශ්‍රාවකයන් වුණාම සෑම තප්පරයක් ගානේ අපට දන් දෙන්න පුළුවන්. සෑම තප්පරයක් ගානේ අපි දන් තමයි මේ දෙන්නේ. එහෙනම් ශ්‍රවණය කරනකොට මම කල්පනා කරනවා මේ මිනිස්සයා දුස්සීල විදිහට කතා කරනවා මේක අරියන්නේ විවේචනාත්මක කතා කරනවා එහෙනම් මේ කතා කරන දේ ඇයෙනකොට එයා කරේ මං අපෑදෙනවා අන්න වෛරය පූජා කළා නින්දාව පූජා කළා අපහසුතාවයක් පූජා කළා අපෑදිලිකමක් පූජා කළා අන්න අපෑදීමකුත් පූජා කළා එහෙනම් මේ විදියට අපේ කනට ඇහෙන වචන නිසා අපි নানা ප්‍රකාර දේවල් පූජා කරලා දානපතිය වෙනවා ඒ වගේ තමයි හොඳ දෙයක් අපට හැෙනකොට කාලේන ධම්ම සවණං කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ධර්ම පණිවිඩයක් ඇහෙනකොට නිර්වාණ ගාතාවකින් අපට ධර්මයක් ඇහෙනකොට අපි එයාට ස්තුතිය පූජා කරනවා, සන්තෝෂය පූජා කරනවා, මෛත්‍රිය පූජා කරනවා, කුසල් පූජා කරනවා, පින් පූජා කරනවා, ිතවත්කම් පූජා කරනවා, සෙනෙහස පූජා කරනවා, අකෝපස්ථාන පූජා කරනවා සත්කාර පූජා කරනවා ගෞරවය පූජා කරනවා ප්‍රශංසාව පූජා කරනවා කීර්තිය පූජා කරනවා එයාට අපේ මුළු ජීවිත කාලය පුරම එයා වෙනුවෙන් අපි කැපවීම පූජා කරනවා අන්න කල්පනා කරලා බලන්න යාපද්‍යයක් ඇහෙනකොටත් අපි දන් දෙනවා අයාපද්‍යයක් ඇහෙනකොටත් දන් දෙනවා එහෙනම් මේ කන් තුලෙන් සත්පුරුෂ දානං අසත්පුරුෂ දානං කියලා දාන වර්ග දෙකක් තියෙනවා එහෙනම් දානංච කියලා කියන්නේ දන් දීමද අපි මේ දක්වා කතා කළේ මේ කබලින්ක ආහාර ගැන හැම සැරේම අපි කතා කරන්නේ කොහොමද අපි මේ දානයක් දෙන්නේ ව්‍යංජන දෙන්නේ කොහොමද ඇඳටෙන ප්‍රමාණයන් ගැන කතා කළා ඒ ප්‍රමාණය දුන්නාම ඇතිවන ආනිසංස ගැන කතා කළා නමුත් වික්ෂුන් වහන්සේලා වශයෙන් සංඝයා වහන්සේලා වශයෙන් අපට ඒක කතා කරන්න බෑ හේතුව අපි දන් උයලා පූජා කරන්නේ නැති නිසා එහෙනම් අපිට කතා කරන්න සිද්ධ වෙනවා තුන්වෙනි මට්ටමේ හතරවෙනි මට්ටමේ දානානිසංස ගැන එහෙනම් මේ දානය කියලා කියන්නේ අපි මේ ඇසෙන් දකින සෑම දෙයක් තුළින්ම අපට දන් දෙන්න පුළුවන් ඒක තමයි අපි යම්කිසි කෙනෙක් දිහා අශෝභන දර්ශනයකින් බැලුවොත් අන්න එයාට द्वේෂය පූජා කළා වෛරය පූජා කළා නින්දාව පූජා කළා අගෞරවය පූජා කළා අසත්පුරුෂ දානපතියෙක් වුණා යම්කිසි දරුවෙක් අශෝභන ලෙස ඇඳගෙන එනවා නම් එයා අඩ නිරුවතින් එනවා නම් එයා දිහා බලලා බලන්න නිගණ්ඨනාත පුත්‍රයෙක්ගේ ශ්‍රාවිකාවක් එනවා කොච්චර ලස්සනද අල්පේච්ඡතාවය යාගේ කය ඇඳුමෙන් එයා පෙන්නනවා එයා කිසිම ලැජ්ජාවක් බයක් නැති ඕනම මොහතක පිණ්ඩපාතේ කරන්න පුළුවන් මානසිකත්වය පෙන්නනවා එහෙනම් අපට ලැජ්ජා බය තිබුණොත් පිණ්ඩපාතේ කරන්න බෑ නේද මාන වෙලා අපට සිඟමන් ඉල්ලන්න බෑ නේද අන්න බලන්න මට ලැජ්ජා බය නැහැ කියලා පෙන්නනවා පිණ්ඩපාතයට මං සුදුසුයි කියලා මේ ලෝකෙට ප්‍රකාශ කරනවා. එහෙනම් මේ දේවල් දකින්නකොට අපි එයාට ධර්ම කාරණාව පූජා කළා, කමඨාණක් පූජා කළා, එයා තුලින් ලෝකෝත්තර ධර්මයක් ශ්‍රවණය කළා, එයා තුලින් කමඨාණක් ගත්තා, එයාට ගෞරවයක් පූජා කළා, ප්‍රශංසාවක් පූජා කළා, කීර්තියක් පූජා කළා. එයා නිසා අපගේ චරිතය පරිස්සම් කරගන්න සීලයක් පූජා කළා. එහෙනම් මේ විදියට එක එක්කෙනා දිහා දකින්නකොට අපිට ඕන තරම් දේවල් මේ ලෝකේ පූජා කරන්න පුළුවන්. අපි මේ ලෝකයේ උත්තරීතර දානපතිය වෙනවා. යම්කිසි කෙනෙක් ගඳත් එක්ක අපි ළඟ වාඩි වුණාම එයාගේ ගඳ අපට දැනෙනකොට අනේ බලන්න මේක නේද මේ මිනිස්ස කයේ තියෙන ස්වභාවය මේ ගඳ නේද අපට තියෙන ප්‍රශ්නය මේ කය මොනතරම් අපිරිසිදු දෙයක්ද මේ කය නාවලා පිරිසිදු කරලා මේක නඩත්තු කරන්න මොනතරම් දුක් වෙනවද කියලා අපි හිතනකොට අන්න බලන්න මේක තුළින් අනිත්‍ය කියන ධර්මතාවය පූජා කළා පිළිකුල් භාවනාව වඩලා ඒ භාවනා ආනිසංස පූජා කළා එයා නිසා මේ ලෝකයේ හැම දෙයක්ම දුකයි කියන එක තේරුම් අරගෙන චතුරාර්ය සත්‍ය පූජා කළා එහෙනම් මේ විදිහට අපගේ ජීවිත කාලය තුළ ඕන තරම් අපට දන් දෙන්න පුළුවන් මේ નાසය මුල් කරගෙන නමුත් අපි මොනවද කරන්නේ මේ මිනිස්සයා ගඳයි මේ මිනිස්සයා අප්‍රසන්නයි මේ මිනිස්සයා අපිරිසිදුයි මේ විදිහට අපි ද්වේෂය, වෛරය, ක්‍රෝධය පූජා කරනවා. පොඩ්ඩක් අපි අපි ගැන යාපත් ලෙස කල්පනා කරලා බලනකොට ඇත්ත වශයෙන්ම කියනවා නම් අපගේ ජීවිතයේ දන් නොදුන්න අවස්ථාවක් කිසිම මොහතක නැහැ. මොකවත් දන් දුන්නේ මං වාඩි වෙලා ඉන්නවා. ලස්සන ස්වභාව ධර්මය මට පේනවා. ගස් කොළන් මේ ගස් එයාට මෙයාට වාතයේ ගැවසෙනවා. මේ වැනෙන ගස් දිහා බලාගෙන මන් නියඬව ඉන්නවා. එතකොට අපිට කල්පනාවක් එනවා මම මොකවත් දන් දුන්නේ මේ මොහොතේ මන් දන් දෙන්න අපෝසත් වුණා කියලා කියනකොට මොකවත් දන් දුන්නේ කියන ඒ අත්හැරීමක් දානයක් නේද? මන් දන් දුන්නේ නැතුව නිදාසේ ඉන්නවා. මේ නිදාසේ ඉන්නවයි කියලා කියන්නේ පටල ගන්න නැහැ කියලා කියන එක දාහනයක් නේද? එහෙනම් මේ ලෝකේ දන් දෙන්නේ නිදාස් වෙන්න නේද? එහෙනම් නිදාස භුක්ති විඳීමක් දාහනයක්. මේ ලෝකේ දන් දෙන්නේ අත්තරින්න එහෙනම් අත්තරලා ඉන්නවයි කියලා කියන්නේ එයා දාන දෙනවා දන් දෙනවා එහෙනම් මේ ලෝකේ සෑම තප්පරයක් ගානේ සෑම අවස්ථාවක් ගානේ අපි දන් දෙනවා දාණය කවදාවත් අපිට ඉවර කරන්න බැරි පාරමිතාවක් තථාගතයන් වහන්සේ මේ දාණය ගැන බලලා උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයෙන් උන්වහන්සේ කල්පනා කළා එහෙනම් මේ මිනිස්සු හැමෝම දන් දෙනවා ධනය දාණය කොච්චර දෙනවද කියලා කිව්වොත් ජීවිත කාලය පුරාම දන් දෙනවා. එහෙනම් මේ මිනිස්සු දන්නේ නැහැ දන් දෙන බව. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මේ දාණය පිළිබඳව ගොඩාක් දානානිසංස සූත්‍ර දේශනා කරනවා. මේ ලෝකේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන එක ධම්මපදයක් මතක් කරන්ට අපි කැමති. සබ්බ දානං ධම්ම දානං ජිනාති. එහෙනම් මේ තථාගත පණිවිඩය තුලින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ සෑම දානයක්ම ධර්ම දානයේ අභිමුඛයේ පරාජයටපත් වෙනවා. එහෙනම් ධර්ම දානය මේ ලෝකයේ සෑම දානයක්ම ජය ගන්නවයි කියලා. එහෙනම් ඒ දාණය අපට ව්‍යංජන වලින් දෙන්න පුළුවන්ද? බත් වලින් දෙන්න පුළුවන්ද? කැවිලි පැවිලි වලින් දෙන්න පුළුවන්ද කියලා බැලුවොත් කිසිසේත්ම අපට ඒක භෞතිකව දෙන්න බෑ. ඒක වචන වලින් දෙන්නේ. එහෙනම් බලන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ධර්මයට අනුව මේ කටින් අපට දෙන්න පුළුවන් දාණය මේ ලෝකයේ තියෙන සෑම දානයක්ම පරාජය කරනවා. එහෙනම් ඒ තරම් ශ්‍රේෂ්ඨ දානයක් අපේ කටේ වචනවල තිබිලා. එහෙනම් වචන දානං, ගන්ධ දානං, ස්පර්ශ දානං, ශබ්ද දානං, මේ වගේ රූප දානං, වර්ණ දානං කියලා මේ සෑම ආයතනයක් පිළිම අපට දන් දෙන්න පුළුවන්. අපට මේ ලෝකයේ විශාල දාණය මේ ලෝකයේ අපට පූජා කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ ඇස කන දිව නාසය සම කියන මේ ආයතනවල ලැබිලා තාම අපි මේකෙන් දන් දුන්නේ නැහැ. චේතනාම් භික්කවේ කම්මං වදාමි මේ මොකද්ද මේ කියන්නේ? වාග්යතුන් වහන්සේ දේශනා කරනවා දාන පාරමිතාව පුරන්න සිත තිබුණොත් ඇති අතපය ඕන්නේ වස්තු ඕනේ එහෙනම් චේතනාම් භික්කවේ කම්මං වදාමි චේතනාව කර්මයට මූලාසනේ ගන්නවා එහෙනම් ඒ කර්මය හදන්න පුළුවන් චේතනාවෙන් එහෙනම් මම මේ ලෝක සත්‍යයට නිදාස පූජා කරමි. මේ ලෝක සත්‍යයට සාමය පූජා කරමි. මාගෙන් මේ ලෝක සත්‍යයට වෙන ඉන්සාව මං කවදාවත් නොකරමි. අහිංසාව පූජා කරමි. මම මේ ලෝකේ ඉන්න තාක්කල් කාටවත් කරදර නොකරමි. ඒ නිදාස පූජා කරමි. මා ලෝකේ ඉන්න තාක්කල් කිසිම කෙනෙකුට වෛර නොකරමි. එහෙනම් මං අවේරය පූජා කළමි. මම මේ ලෝකයේ කිසිම කෙනෙකුට ද්වේෂ නොකරමි, අද්වේෂය පූජා කරමි. මම මේ ලෝකේ ඉන්න තාක්කල් කිසිම කෙනෙකුට රාග නොකරමි. එනම් විරාගය පූජා කරමි. අන්න බලන්න එයා චේතනාවලින් හදනවා කර්මය, දාන කර්මය. එහෙනම් මේක හදලා හොතලා එහෙම දෙන්න අවශ්‍ය නැහැ. වාඩි වෙලා කල්පනා කරලා එයාට පුළුවන්කම තියෙනවා මේ චෛතසිකය තුලින් මේ ලෝකයේ තියෙන සෑම දානයක්ම පූජා කරන්න මනසින් චේතනාව වලින් අදලා එයා ඒ චේතනාව දානයක් කොට පූජා කෙරුවාම මේ ලෝකේ එයා තරම් උත්තරීතර දානපතියෙක් නැහැ. එහෙනම් අද ඉඳලා අපි ඇස කන දිව නාසය සම කියන ඉන්ද්‍රියන් පයෙන් දන් දෙන්න පුරුදු වෙමු. සිතෙන් දන් දෙන්න පුරුදු වෙමු. අපේ දාන පාරමිතාව මේ ලබාපු මිනිසත් භවය තුළම ਸਰව සම්පූර්ණ කරගමු. බලන්න අපේ බඹයක් විතර උස තියෙන මේ කයෙන් අපට දෙන්න පුළුවන් දාන කොච්චරද සංවරව ඇසිරීමේ දාණය දෙන්න පුළුවන් කීකරුකමේ දාණය දෙන්න පුළුවන් වෙන්න ඉක්මොන භික්ෂුවක් වශයෙන් අපට දාණය දෙන්න පුළුවන් යටාත්පාත්කමින් ඇසිරිලා අපට දන් දෙන්න පුළුවන් සවන් දීලා ශ්‍රවණය කළා දන් දෙන්න පුළුවන් අනිත් අයට උදව් කරලා දන් වෙන්න දන් දෙන්න පුළුවන් සංවරව අපිට ගමන් කරලා දන් දෙන්න පුළුවන් පිළිවෙලට වැඩ හිඳලා දන් දෙන්න පුළුවන් හැම අවස්ථාවක් තුලදීම අනිත් අයට අපොප්පස්ථාන කරලා දන් දෙන්න පුළුවන් එහෙනම් මේ කය තුලින් අපට දාන පාරමිතා කොච්චර පුරන්න පුළුවන්ද කියලා බැලුවොත් මේ ලෝකයේ අනිත් හැම දානයක්ම පරාජය කරන්න තරම් දන් දෙන්න පුළුවන් තවත් විශාල දානපතියෙක් ඉන්නවා අසද්දෘස මහා දාන දෙන්න දක්ෂ දානපතියා එයා තමයි අපේ චෛතසිකය මේ චෛතසිකයට පුළුවන් ඕන සිටිවිල්ලකින් දන් දෙන්න එහෙනම් මට හදාළ ජීවිතේම වාග්යතුමාන්සේට දන් දෙමි දාන පූජාවක් කළා මාගේ කාලයේ භාග්‍යතුන් වහන්සේට පූජා කරමි තව දානයක් දුන්නා මාගේ ශ්‍රමය මේ බුද්ධ ශාසනයට පූජා කරමි තව දානයක් දුන්නා මාගේ ජීවිතය පවතින තාක්කල් සංඝයාට ගරු කරමි තවත් දානයක් දුන්නා ගරුත්ත දාණය ගරු භාණ්ඩ දාණය නැවත හිතනවා මම මේ ලෝකේ ජීවත් වෙන තාක්කල් මා දන්න දේ අනිත් අයට කියා දෙමි එයාගේ නිවනට උදව් කරමි තවත් දානයක් දුන්නා දුක නිවා ගැනීමට උදව් කිරීමේ දාණය. එහෙනම් මේ විදියට අපිට කිසිම සතපාක් වේදම් නොකර මුළු ජීවිත කාලෙම දන් දෙන්න පුළුවන්. එහෙනම් අපි මේ ලෝකේ දන් නොදෙන අවස්ථාවක් නැහැ. සෑම අවස්ථාවකම දන් දෙනවා. සෑම මොහොතකම දන් දෙනවා. ඒ විතරක් නෙමෙයි අපි මේ ලෝකේ තවත් දහණයක් තියෙනවා. නොලැබිච්ච දේත් අපට දන් දෙන්න පුළුවන්. නෝපාන් කුසල් දන් දෙන දාණය. එහෙනම් මේ දානංච කියලා කියන තථාගත පණිවිඩය තුලින් භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරන උත්තරීතර ධර්මයේ තමයි මේ ලෝකේ අපි දන් නොදෙන අවස්ථාවක් නැහැ. එහෙනම් දන් දුන්න අවස්ථාවක් විතරක් කෙනෙකුට තියෙනවා එයා මුලා වෙලා, එයා දන්නේ නැහැ. එයා ආවල් දවසේ දන් දුන්නා, ආවල් දවසේ දන් දුන්නායි කියලා හිතනවා නැහැ. මේ ලෝකේ එක මොහොතක් දන් දෙන මිනිස්සු කොහෙවත් නැහැ. එහෙම දන් දෙන්න දක්ෂයෙකුත් මේ ලෝකේ නැහැ. කිසිම කෙනෙකුට දන් දෙන්න පුළුවන්කමකුත් නැහැ. එහෙනම් මේ ලෝකයේ ඉන්න සෑම සත්‍යයක්ම සෑම තප්පරයක් ගානෙම දන් දෙනවා. දාණය තමයි චරිතය. චරිත කාලයේ පුරාම කරලා තියෙන දන් දෙන එකමයි. එහෙනම් මේ ලෝකේ මං ආස්වාස කරනවා මොනවද ආස්වාස කරන්නේ මේ ගන්ධයට අදාළ දෙයක්. එහෙනම් ආස්වාස කරනකොට කාබන් ඩයොක්සයිඩ් වායුව මං හුරනවා. හුරාගෙන නැවත මම ඔක්සිජන් ටික ශරීරගත කරගෙන කාබන් ඩයොක්සයිඩ් එක එළියට දානවා. එහෙනම් මම මේ ආස්වාස ප්‍රාස්වාස තුලින් මම ගන්නා වාතය තුලින් කාබන් ඩයොක්සයිඩ් එළියට දානවා. ඒ කාබන් ඩයොක්සයිඩ් නේද මේ සාක ටික ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ කාබන් ඩයොක්සයිඩ් නැත්තම් මැරෙනවා. ඒගොල්ලන්ට ජීවත් වෙන්න වාතය ඕනේ අවශෝෂණය කරන්නට. එහෙනම් අපි මොකද්ද කරන්නේ මේ ලෝකයේ තියෙන සෑම වායුවක්ම උරලා උරලා අරගෙන කාබන් ඩයොක්සයිඩ් බවට පත් කරලා එළියට දානකොට මේ සත්තු ටිකයි මේ සාක ටිකයි ඒකේ තියෙන වාතය උරාගෙන ජීවත් වෙනවා. අන්න බලන්න යා තවත් දානයක් දෙනවා. අපද්‍රව්‍ය එළියට දානකොට ඒ අපද්‍රව්‍ය තුලිනොත් ඒගොල්ලන්ට විශාල සේවාවක් වෙනවා. ඒතර ඒගොල්ලෝ දාන අපද්‍රව්‍ය තුල අපි ජීවත් වෙනවා. එහෙනම් මේ විදිහට විශාල ගනුදෙනුවක් මේ ලෝකයේ හැමතැනම සිද්ධ වෙනවා. ගසුත් දන් දෙනවා, මිනිස්සුත් දන් දෙනවා. සෑම මොහොතක් තුළම දාහණය තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් අපි යම්කිසි අවස්ථාවක පෙරාරේ වඩිනකොට එකත් පසක වඩිනකොට එතනත් විශාල දාහනයක් වෙනවා. ඒක තමයි මට වස් අඩු නම් මං ඉස්සරහින් ගිය තවත් කෙනෙකුට දීපු ගෞරවය අදින්නා දාන කළා නේද? එතන වැරද්දක් සිදු වුණා නේද? අන්න බලන්න එයා එයාගේ වස්වල ප්‍රමාණය දැනගෙන මානකමේ වයස දැනගෙන එයා පිටිපස්සෙන් ගමන් කරනවා. එහෙම ගමන් කරනකොට Tamanට හදාළ දේ විතරක් අරගෙන ඒ ඒ අයට සුදුසු ගෞරවය පූජා කළා ගරු කළ යුත්තන්ට ගරු කළා ඒක දානයක් එහෙනම් Tamanට නුසුදුසු කිසිම දෙයක් ගත්තේ නැහැ ඒ ගැනීම තුලින් ඇතිවෙන්නා වූ ක්‍රෝධය වෛරය ඇතිවෙන්න දුන්නේ ඒක දානයක් එහෙනම් එකත් පසක වඩිනකොට කොච්චරනම් දන් සිද්ධ වෙනවද? මං වටපට බල බල දුවනවා. එහෙනම් මං වටපිට බල බල දුවනකොට සංඝයා වහන්සේලා කැළඹිලා අසංවර භික්ෂුව නොයික් මොන භික්ෂුව කියලා द्वේෂය ඇති කරගන්නවා. එහෙනම් මං වටපිට බලන්නේ නැතුව බොහොම සාන්ත දාන්තව යනකොට මං කෙරේ දැකලා පෑදෙනවා අනේ අපේ සහෝදර හාමුදුරුව මොනතරම් ලස්සනට ගමන් කරනවද උන්වහන්සේගේ සංවරභාවය මේ ලෝකෙට ආදර්ශයක් බලන්න සන්තෝෂය පූජා කළා, ප්‍රීතිය පූජා කළා, පැහැදීම පූජා කළා, වඩා පැහැදීම පූජා කළා. එහෙනම් අපට මේ සංවරව යනකොට මොනතරම් දාන දෙන්න පුළුවන්ද? පයක් ඔසවලා තිනකොට මොනතරම් දාන ආනිසංස අපට ලැබෙනවද? එහෙනම් මේ තප්පරයක් තප්පරයක් ගානේ දන් දීම නේද කරලා තියෙන්නේ? තප්පරයක් තප්පරයක් ගානේ දාන පාරමිතාව නේද පුරලා තියෙන්නේ? එහෙනම් දන් දීම තුළින් අපි සිල් රැක්කා ඒ තමයි මේ හැම දෙයක්ම මම දානයක් කොට පූජා කරලා අත්තරීමේ පාරමිතාව පිරුවා. ඇස් වලින් දන් දුන්නා, කන් වලින් දන් දුන්නා, නාසයෙන් දන් දුන්නා, දිවෙන් දන් දුන්නා, කයෙන් දන් දුන්නා, සිතෙන් දන් දුන්නා. මං අසුවලාට නිඳා නොකරමි, අසුවලාට අගෞරව නොකළමි, අසුවලාට කිසිම දෙයකින් දුකක් නොදෙමි කියලා කියන්නේ මේ ඔක්කම දන් නේද? එහෙනම් සිටිවිලිලින් අපි දීපු දානවල ආනිසංශ මේ සංසාරයේ කවදාවත් ගෙවලා ඉවර කරන්න බැරි තරම් එහෙනම් මේ ලෝකේ සෑම මිනිස්සෙක්ම සෑම තප්පරයක් ගානෙම දන් දෙනවා දන් නොදෙන තප්පරයක් මේ ලෝකේ කිසිම තැනක නැහැ එහෙනම් චෛතසික වලින් ආලෝකය කරනකොටගෙන අපට දන් දෙන්න පුළුවන්කම අපි හිතුවා අන්න බලන්න අපේ චර්යාවල තියෙන දාහණය කොච්චරද කියලා අපිට දානයක් පූජා කරනකොට දාන පාත්‍රයේදී ආ බලලා මේකේ තියෙන දන් ටිකෙන් මම මෙච්චර ගත්තොත් අනිත් අයට සෑහෙන ප්‍රමාණයක් තියෙයි කියලා ප්‍රඥාවෙන් යුක්තව තමන්ගේ ප්‍රමණ දැනගෙන ගන්නකොට අන්න දානයක් දුන්නා අනිත් අයට ඇතිවෙන්න තියෙන අපාසුකම ඉවත් කළා ඒගොල්ලෝ සෑයීමටපත් කළා ඒගොල්ලන්ට අවශ්‍ය දන් ටික ලැබෙන්න ඒ වාසනාවන්ත අවස්ථාව උදා කළා මේ හැම එකක්ම දාණය බැරි වෙලාවත් දන් අඩුවෙන් තියෙනකොට මම වැඩිපුර අරගෙන බෑ එහෙනම් මං අවමෙන් අරගෙන අනිත් ස්වාමින් වහන්සේලාට ඒ ඒ ස්වාමින් වහන්සේලාගේ ප්‍රමාණය ගන්න ඒ අවස්ථාව ඉතුරු කරලා දෙනකොට අන්න බලන්න ඒක තුලින් තියා දාහණය දෙනවා තමන්ගේ බත් පූජා කරලා තමන්ට වැඩිපුර ගන්න තියෙන අවස්ථාව පූජා කරලා අනිත් අය ගැන ඉතලා බලලා එයාගේ කයට එයා අඩුවෙන් දීලා අනිත් අයගේ කුස පෙරෙව්වා එයා හැම කෙනෙක් වාගේ ඇසුරුණා පියෙක් වාගේ ඇසුරුණා එකම අම්මා කෙනෙකුට එකම දරුවෙක් ඉන්නකොට කුසගින්නෙන් බත් දෙනවා වාගේ ඒ සංගය ඇසුරුණා. එහෙනම් ඒක තමයි මේ සංගයාගේ ಗುಣ කියලා කියන්නේ. එහෙනම් අපේ ජීවිත තුළ සෑම ඉරියව්වක් තුළින්ම දානයක් සිද්ධ වෙනවා. සෑම තප්පරයක් ගානෙම අපි මේ ලෝකෙට දන් දෙනවා. එහෙනම් දානෙන්තර ජීවිතයක් නැහැ. දානෙන්තර තප්පරයක් නැහැ. දානෙන්තර චර්යාවක් නැහැ. සෑම චර්යාවක් පිළිම දන් දෙන්න පුළුවන්. සෑම ඉරියව්වක් තුළින්ම දන් දෙන්න පුළුවන් සෑම සැලවීමක් තුළින්ම අපට දන් දෙන්න පුළුවන් මම අතපය හොලවල ඉන්නවා නම් බලන්නකෝ කිසිම සංවරයක් නැහැ අතපය එක තැනක තියාගන්නත් බෑනේ ඒකනේ වටා හතක් දෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ කිව්වේ මේක අල්ලාගෙන එක ඉරියව්වෙන් ඉන්න කියලා එහෙනම් කිසිම පිළිවෙලක් නැතුව කැළඹිච්ච භික්ෂුව කියනකොට අර द्वේෂය මන් නිසා නේද ඇති උනේ අර වෛරය මන් නිසා නේද ඇති උනේ අර අපෑදීම මන් නිසා නේද ඇති උනේ. අන්න බලන්න එයා අසත්පුරුෂ දාන දීලා එයා අත් දෙක ඔඩොක්කුවේ තියාගෙන බොහොම සංවරව පිළිම වහන්සේ නමක් වාගේ ඉන්නවා. බලනවා බලන්න බණ ආනක නෙමෙයි වැඩගත්. මේ ස්වාමින් වහන්සේලාගේ සංවරභාවය ඊට වඩා උතුම්. එනම් මොනතරම් සංවරද ශාවක සංඝ තථාගතයන් වහන්සේගේ සුපටිපන්න ඥායපටිපන්න සාමිචිපටිපන්න උජිපටිපන්න මේ ඔක්කම ගුණාංග ටික මිනිසුන්ට පේනවා මිනිස්සු පෑදෙනවා වඩා පෑදෙනවා සසර දුක නිවා ගන්න අවශ්‍ය කටයුතු වල යෙදෙනවා එහෙනම් අපි වාඩි වෙලා ඉන්න මේ ඉරියව්ව පවා දානයක් වෙනවා අපි කතා කරන සෑම වචනයක්ම සිත කය රිදෙන්නේ නැත්නම් අපාසතාවයක් නින්දාවක් අගෞරවයක් ඇති වෙන්නේ නැත්නම් සෑම වචනයක්ම දානයක් වෙනවා අපි බලන සෑම බැල්මක් තුළින්ම ලෝකෝත්තර ධර්මයෙන් බලනවා නම් ලෝකෝත්තර අපි හිතනවා නම් ගෞරවය ප්‍රශංසාව කීර්තිය පූජා කරනවා නම් ඒ හැම බැල්මක් තුළින්ම දානයක් සිද්ධ වෙනවා එහෙනම් අපට ඇහෙන සෑම දෙයක් තුළින්ම අපි කමඨාණක් ගන්නවා නම් ධර්මයේ ශ්‍රවණය කරනවා නම් අපට ඇහෙන අසත්පුරුෂ දේවල් වලින් අපි වෛර ක්‍රෝධ ද්වේෂ ඇති නොකරනවා නම් නිന്ദා අපාස පීඩා අගෞරව ඇති නොකරනවා නම් ඒ හැම එකක්ම දාන එහෙනම් මේ කය පුරාම තියෙන්නේ දන්. එහෙනම් සෑම තප්පරය ගන්න දෙන්නේ දන්. එහෙනම් අපේ ජීවිත කාලය පුරාම අපි මේ ලෝකේ දීලා තින්නේ දාණයමයි. දාණයෙන්තර මොකවත් දීලා නැහැ. එහෙනම් අසත්‍ෘෂ මා දාණය තථාගතයන් වහන්සේට පූජා කරපු කොසල් රජුරෝ දුන්නේ මේ කායික දානයක් කබලින්කාරාරයක් විතරයි. එහෙනම් ආර්යමා සංඝයාට විතරක් විශේෂ අවස්ථාවක් උදා වුණා. එයාට මේ ලෝකේ මා පරිමාණ දාන දෙන්න එහෙනම් ඉන්ද්‍රියන් එකෙන් විතරක් නෙමෙයි ඉන්ද්‍රියන් හයෙන් මෙයාට දන් දෙන්න පුළුවන් යම්කිසි කෙනෙක් දිහා අපට වෛරයක් තියෙනවා නම් වාම ඒ වෛරය දන් දෙන්න ඒ වෛරය දන් දීම තුලින් දානපතියෙක් වෙන්න යම්කිසි කෙනෙක් කෙරේ අමනාපයක් තියෙනවා නම් ඒ අමනාපය දන් දෙන්න අත්තරින්න දානපතියෙක් වෙන්න යම්කිසි කෙනෙක්ගෙන් ණයක් ගන්න තියෙනවා නම් ඒකට සමාව දීලා දන් දෙන්න දානපතියෙක් වෙන්න යම්කිසි කෙනෙක්ගෙන් පරිගන්න අවස්ථාවක් තියෙනවා නම් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ අවස්ථාව අවශ්‍යතාවය දන් දෙන්න දානපතියෙක් වෙන්න යම්කිසි කෙනෙකුට නිඳා කරන්න අපවාස කරන්න අපට අදහසක් තිබුණා නම් අපාස කරන්න එපා එයාට යම්කිසි වචනයකින් රිදන්න එපා ඒ ඒ අවස්ථාව එයාට දන් දෙන්න දානපතියෙක් වෙන්න චේතනාවකින් අපට රාගයක් ඇති වෙනවා නම් ඒ රාගය ඇති වෙච්ච නිසා කර්මයක් ඇති වෙනවා කවුරු සම්බන්ධයෙන්ද ඇති කලේ එයාට දුක් විඳින්න සිද්ධ වෙනවා. ඇයි මිනිසුන්ට අපි දුකක් දෙන්නේ? එහෙනම් දුකක් ඇති නොවන විදිහට කල්පනා කරමු. ඒක දහාන සිටිවිල්ලක් බවට පත් කරමු. එහෙනම් මේ අසකන දිවනාසය සමසිත තුලින් අපට මේ ලෝකේ ඕන තරම් දන් දෙන්න පුළුවන්. දාණයෙන් තොර කිසිම අවස්ථාවක් අපේ ජීවිතේ නැහැ. එහෙනම් මේ දාණය තුලින් අපට පැහැදිලිව පේනවා මේ දාණය තුලින් සිල් රකින්න පුළුවන්. මොකද්ද මේ රකින්න සීලය? අපගේ ජීවිත කාලය පුරාම අපි මේ දේවල් දන් දීලා දන් දීම තුලින් අපි අත්තරිනවා හැම දෙයක්ම. එහෙනම් ඔරකම් කරෙන්නේ නැහැ. අපගේ ජීවිත කාලය තුල ප්‍රාණඝාත වෙන්නේ නැහැ. හේතුව ප්‍රාණයත් අපි දන් දීලා, ජීව දාන දීලා, ඒ මිනිසුන්ගේ ආයුෂ දන් දීලා, ඒගොල්ලන්ගේ සැපේ දන් දීලා, නිදහස දන් දීලා. එහෙනම් මේ වගේ උත්තරම පුත්කලයකට කිසිම දවසක ප්‍රාණඝාත කරන්න බෑ, සොරකම් කරන්න බෑ, අනවශ්‍ය විදිහට කාමයේ වර්ධවා ඇසිරෙන්න බෑ. ඒ විතරක් නෙමෙයි එයාට අසත්‍ය කියන්න බෑ. හේතුව සත්‍ය කිව්වා මේ මිනිස්සු මුලා වෙනවා. එහෙනම් මුලාව කියන්නේ අසත්පුරුෂ දානයක්. එහෙනම් සීය කියලා කියන්නේ සත්පුරුෂ දානයක්. එහෙනම් නිවනට අදාළ දේවල් විතරයි යා පූජා කරන්නේ. එයාගේ සංසාර විමුක්තියට අදාළ දේවල් විතරයි පූජා කරන්නේ. එහෙනම් ඒ උත්තමයා මේ මොහොතේ සෑම අවස්ථාවකම මුසාවාදා කියන සිකපදේ සමාදි වෙනවා. එයා මේ විදියට අසකන දිව නාසය සමසිතෙන් දන් දෙනකොට සෑම අවස්ථාවකම දාන පාරමිතාවක් කරනකොට ජීවිත කාලය පුරාම දන් දෙදී ඇවිදිනකොට නිවනට අප්‍රමාදව වැඩ කෙරෙනවා සෑම මොහොතක් තුළම එයා නිවන් මාර්ගයේ කටයුතු කරනවා කල්පනා කරලා බලන්න අපි මේ ලෝකයේ දන් දීපු අවස්ථාවක් කොච්චර සීමා සහිතද හැබැයි මේ දන් නොදෙන්න අවස්ථා කොච්චර අසීමිතද එහෙනම් ලෝකෝත්තරව ප්‍රඥාවෙන් කල්පනා කරලා බලනකොට අපි දන් දුන්නයි කියලා මුලා වෙලා මේ ලෝකයේ සෑම අවස්ථාවකම දන් තමයි දෙන්නේ එහෙනම් මම මේ දාහනේ බෙදනවයි කියලා හිතගෙන ඉන්න එකක් දාහනයක් නෙමෙයිද ඇයි එයා දාහනේ බෙදන්න සූදානම් එයාගේ කාලය අපට වෙනුවෙන් කැපකරන්න සූදානම් එයාගේ ශ්‍රමය අපි වෙනුවෙන් පූජා කරන්න සූදානම් එයා මේ හැම දෙයක්ම අපි වෙනුවෙන් අත්හරින්න සූදානම් බලන්න දෙන්න කලින් කොච්චර දන් දෙනවද කියලා. එහෙනම් මේ විදියට සෑම ඉරියව්වක් තුළින්ම සෑම තප්පරයක් තුළින්ම මේ ලෝකේ සෑම මිනිසෙක්ම දන් දෙනවා. එහෙනම් සිටිවිලි වලින් දන් දෙන්න පුළුවන්. සිටිවිලි වල තියෙන දාණය තමයි අපි මේ ලෝකේ මේ මිනිසුන්ගේ යහපත ප්‍රාර්ථනා කරනකොට ඒ ප්‍රාර්ථනාව දානයක් බවට පත් වෙනවා. නිදුක්භාවය ප්‍රාර්ථනා කරනකොට ඒ නිදුක්භාවය දානයක් බවට පත් වෙනවා. නිරෝගීභාවය ප්‍රාර්ථනා කරනකොට ඒ නිරෝගීභාවය දානයක් බවට පත් වෙනවා. ඒ සියලු සත්‍ය දුකෙන් මිදෙත්වා කියනකොට ඒ දුකෙන් මුදවන ඒ උත්තම පාරමිතාව අපේ දානයක් බවට පත් වෙනවා. එනම් මේ ලෝකේ සෑම අවස්ථාවකම දන් දෙමු සෑම තප්පරයක් ගන්න දන් දෙමු ආර්ය මහා සංඝයා දානීය ලෝකෝත්තරව දකින්න සංඝයා ආර්ය මා සංඝයා මේ ලෝකේ සෑම මොහතකම දන් දීලා අත්තරින සංඝයා තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝ මේ ලෝකේ නිර්වාණය තුලින් පිරිනිවෙන්ට ආපු සංඝයා එහෙනම් උන්වහන්සේලා පැවැත්මට වැඩ කරන්නේ එහෙනම් සෑම අවස්ථාවක් තුළම කිසිම කෙනෙකුගේ ඉරියව්වකින්වත් වේදනාවක් හිංසාවක් පීඩාවක් කරන්න එපා ඒ සෑම අවස්ථාවකම දානය කරගන්න සෑම මොහොතම දන් දෙන්න දානපතියා කියන ඒ උත්තරීතර අවස්ථාව හිමි කරගන්න. එහෙනම් දානංච කියලා කියන තථාගතයන් වහන්සේගේ පණිවිඩය අපේ ජීවිත චරිත කතාව. හේතුව මේ චරිතය පුරාම තින්නේ දන්නම්. එහෙනම් දානය සමානයි මගේ චරිතය, චරිතය සමානයි දානය. එහෙනම් අපි මේ ලෝකේ හැමදාම දන් දීලා තාම දන් දීම ඉවරුන්නේ නැහැ. හේතුව අපි බලාපොරොත්තු එක්ක දන් දුන්නා. බලාපොරොත්තු වෙවි ප්‍රාර්ථනා කර කර දන් දුන්නා. එහෙනම් පැය 24ම දන් දෙන අපි ඇයි මේ දාන පාරමිතාව තාම ඉවර කළේ නැත්තේ? බලාපොරොත්තු ඇතුව දන් දීපු නිසා එහෙනම් අද ඉඳලා අපි බලාපොරොත්තු රහිතව දන් දෙමු. මේ හැම දෙයක්ම නිවන පිණිස දන් දෙමු. මම සංවරව ඇසිරෙන්නේ නිවන පිණිස. මම සංවරව කතා කරන්නේ නිවීම පිණිස. සංවරව මම දර්ශනය බලන්නේ නිවීම පිණිස. සංවරව ශ්‍රවණය කරන්නේ නිවීම පිණිස. සංවරව කල්පනා කරන්නේ නිවීම පිණිස. එහෙනම් මේ සිත කය වචනය කියන තුන්දර තුලින් ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අය තුලින් මම හදින්දලා මේ ගනුදෙනු කරන සෑම නාමයක් රූපයක්ම මේ සෑම සංයෝජනයක් තුලින්ම මම නිවීම පිණිස කටයුතු කළමි සංසාර විමුක්තිය පිණිස කටයුතු කළමි සෑම මොහොතක් තුළම මම මධ්‍යම ප්‍රතිපදාව තුළ 100න් කටයුතු කරමි කියන කදිස්ථාන කරගමු එහෙනම් අපගේ ජීවිතය සමානයි දාණය දාණය සමානයි මගේ ජීවිතය එනා ලුණු ඇඹුල් රස දැන්නකොට මම අර කට්ටිය පූජා කරනවා මේ තරම් රසක් මට දැනුණාට ස්තුතියි මේ රස මට පූජා කළාට ස්තුතියි මේකට මං ඇලෙන්නේ නැතුව ඉඳ පුරුදු වෙලා කමටාණක් කළා කමනා කමඨානට අදාළ රසායනික ද්‍රව්‍ය පූජා කළාට ස්තුතියි. මම ගැටෙන්නේ නැතුව හිටියා. ඒ කමඨාන වඩන්න මට මේ ව්‍යංජන පූජා කළාට ස්තුතියි. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව මේ හැම නාමයක් රූපයක් තුළම ඇලීමේ ගැටීමේ ස්වභාවය තියෙනවා කියන ධර්මය ප්‍රත්‍යක්ෂ කරන්න මට ධර්මයක් පූජා කළාට ස්තුතියි මේක දාහණය නෙමෙයි මේක ධර්මය එහෙනම් මේ ලෝකේ අපට මිනිස්සු බැනුම් පූජා කරනවා අසංවර ඇසිරීම රටාවල් පූජා කරනවා අගෞරව නින්දා පූජා කරනවා එහෙනම් මේ සෑම දෙයක්ම දානයක් කොට ගමු ඒ සෑම දෙයක්ම කමඨාන කොට ගමු ඒ කමඨාන කොට ගන්නකොට පූජා කරපු කටියට පින් සිද්ධ වෙනවා ඒගොල්ලෝ සංසාර දුකෙන් අත මිදෙනවා එහෙනම් අපට පුළුවන්කම තියෙනවා අපේ දාණය තුලින් ලෝකයා නිවල දාන්න, ලෝකයා සංසාර දුකෙන් එතර කරන්න. මම මේ ලෝකයේ කිසිම සත්වයකට දුකක් දෙන්නේ නැහැ. සිතට, කයට, වචනයට දුකක් දෙන්නේ නැහැ කියලා මම හිතනවා අන්න බලන්න මුළු ලෝකෙටම සමගිය පූජා කළා නේද? සාමය පූජා කළා නේද? ප්‍රීතිය පූජා කළා නේද? සන්තෝෂය පූජා කළා නේද? එහෙනම් මට සාපේක්ෂව මාගේ මේ ලෝක සත්‍යයේ සිතට කයට දුක් දෙන්නේ නැත්නම් ඒ පාරමිතා මං හරියට පුරනවා නම් මේ ලෝකේ කිසිම කෙනෙක් මං නිසා වේදනාවක් දුකක් විඳින්නේ නැත්නම් එහෙනම් සියලු සත්වයන්ට මට සාපේක්ෂව මම සතුට සාමය ප්‍රීතිය පූජා කරලා ඉවරයි මේ විදියට අපි මේ සෑම තප්පරයක් ගානෙම ඕන තරම් දන් දෙන්න පුළුවන් ඕන තරම් දාන පාරමිතාව පුරන්න පුළුවන් එහෙනම් අද හිඳලා අපි විශේෂ දාන පාරමිතාව පුරමු අනේ පිටිසිටුමා කොසල් රජුරෝ විසාකා මා උපාසිකාව මේ සෑම දානපතියක්ම අපි පරාජය කළමු ආර්ය මා සංඝයා රුපියලක්වත් වියදම් කරන්නේ නැතුව මා දාණය සම්පූර්ණ කළා දාන පාරමිතාව සම්පූර්ණ කළා දානය කියන ගුණධර්මය වඩලා ඉවර කළා හැබැයි වියදම රුපියල් ලකටත් වඩා අඩු ප්‍රමාණයක් 750ක්වත් වියදම් කරන්නේ නැතුව එයා ਸਰව සම්පූර්ණව මේ දාණය පරිපූර්ණ කළා. එහෙනම් මේ විදියට අපගේ ජීවිතවල ගොඩාක් අඩුපාඩුවක් වශයෙන් තියෙන එක තමයි මේ දාණය කියන පාරමිතාව. අද හිඳලා මේ දාන පාරමිතාව පුරමු. අද හිඳලා මේ දාන පාරමිතාවේ සරණ යමු. දානංච කියන ධර්මයේ තුල අපගේ ජීවිතය අඩගස්සමු. එහෙනම් මේ දාහණය කියන ධර්මතාවය අපගේ චරිතය වලා තිබුණ බව අපි දැනගත්තා. එහෙනම් අද ඉඳලා අපි 100න් මේ සෑම දාහණයක්ම ගවේෂණය කරමු, පරීක්ෂණය කරමු, නිරීක්ෂණය කරමු. ඒක තුළින් නිවනට හදාළ විදියට ඒකේ වැඩ කටයුතු සම්පාදනය කරගමු. එහෙනම් අද ඉඳලා ඇසෙන් දන් දෙමු. අද ඉඳලා කනෙන් දන් දෙමු. අද ඉඳලා නාසයෙන් දන් දෙමු. අද ඉඳලා වචන වලින් දන් දෙමු. ධම්ම දානං අද ඉඳලා චර්යාවෙන් දන් දෙමු විනය දානං අද ඉඳලා සිටිවිලි වලින් දන් දෙමු අභිධම්ම දානං එහෙනම් බලන්න රූප දානං නාම දානං ශබ්ද දානං ගන්ධ දානං ස්පර්ශ දානං චේතනා දානං කියලා අපට ඕන තරම් දන් දෙන්න අවස්ථාව පෑදුනා එහෙනම් ආර්යමා සංඝයා තමයි මේ ලෝකෙන්න පළවෙනි දානපතියා එයාට පරද්දන්න කිසිම කෙනෙක් බෑ එයාට විරුද්ධව දන් දෙන්න මේ ලෝකේ සමතෙක් නැහැ. හැබැයි 750ක වේදමක්වත් නැතුව දන් දෙන ශ්‍රේෂ්ඨ දානපතියා. එනම් වියදම් නැති දාණය අද හිඳලාම අපි දෙමු. අපගේ ජීවිතවල විශාල දානයක් දීලා මේ දසපාරමිතාවෙන් මේ දාන පාරමිතාව පරිපූර්ණ කරලා ඒ දාන පාරමිතාව තුළින් ලෝක සත්‍යයට හිංසා පීඩා නොවන විදියට හැමදේම අත්හැරලා දාන පරිපූර්ණත්වයේ තුළින් මෛත්‍රී පාරමිතාව සීල පාරමිතාව, වීරිය පාරමිතාව, නෙක්ඛම්ම පාරමිතාව, භාවනා පාරමිතා කියන මේ සෙසු පාරමිතා සියල්ලම පරිපූර්ණ කරගමු. එහෙනම් මේ එක පාරමිතාවක් තුළින් දස පාරමිතාවම පරිපූර්ණ කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අද ඉඳලා දස පාරමිතා පුරමු. සෑම මොහොතක් තුළම දාන පාරමිතාව සම්පූර්ණ කරමු සෑම තප්පරයකම වාඩි වෙලා කල්පනා කරලා බලමු මේ මොහොතේ මම මොනවද දුන්න දාණය මගෙන් සිදුවෙච්ච දාණය මොනවද මම දැනගත්ත දන් මොනවද නොදැන දුන්න දන් මොනවද මේවා ගවේෂණය කරමු වඩා වඩා ආර්ය ජීවිතය පරිපූර්ණ කරමු මේ ලබාපු මිනිසත් භවයේ සංසාර විමුක්තියටපත් කරන්නට මාර්ගඵල නිවන් අවබෝධයටපත් වීම පිණිස මේ දානය කියන මේ ධර්මචර්යාව අපි නිතර නිතර පරිපූර්ණ කරන්න ඕනේ. මේ දානය කියන පාරමිතාව පරිපූර්ණ කරන්න ඕනේ. එනම් මේ ධර්ම දේශනාව කමඨාන මේ නිර්වාණ පණිවිඩය මේ දානය පිළිබඳව පෙර නොයසූ ධර්මයක් අපි ශ්‍රවණය කළා. මේ තරම් දන් දෙන්න පුළුවන් බව අපි දැනගෙන හිටියේ නෑ. මුළු ජීවිත කාලෙම දෙන තරමක් දීලා තින්නේ දාණය. සෑම තප්පරයක් ගානෙම දන් දුන්න බව අපි දැනගෙන හිටියේ නෑ. එහෙනම් සෑම තප්පරයක් ගානේ දන් දෙන දාණය වඩා දන් දෙමු. ඉක්මනට මේ දාන පාරමිතාව ඉවර කරමු. මේ ධර්ම දේශනාව, මේ දාන පාරමිතාව, මේ කමඨාන අපගේ ජීවිතයේ දස පාරමිතා පරිපූර්ණ වෙන්න හේතු වේවා, වාසනාව වේවා. මේ ප්‍රධාන සූත්‍රය, මේ දාන කමඨාන අපගේ ජීවිතයේ සංසාර විමුක්තියට හේතු වේවා. වාසනාව වේවා මේ දාණය තුලින් අරියත් ඵලයටපත් වේවා සියල්ලම අත්හැරේවා මා මේ ලෝකයට අයිති නැති මිනිසෙක් බවට පත් වේවා අරියත් බෝධියටපත් වෙලා අමාමා නිවනින් නිවිසන සීම ලබත්වා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි